මුතුන් සත්‍යයේ අප කියන ධර්ම දේශනා තේරුම් ගැනීමට අපහසු බව අපට වැටහෙනවා. අප කියන ධර්ම දේශනා අතරින් ඒක අවබෝධ කරගන්නේ තාම අතලස්සක් තමයි. මේ ධර්ම දේශනා අතරින් ඒ කියන ධර්මයේ අත්දැකීම අපටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ වදාළා තියෙනවා යෝ ධම්මං පස්සතේ සෝ මං පස්සතේ යමෙක් මගේ ධර්මයේ රැකිනා නම් ඔහු මා දකිනවා බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය වේශයෙන් මිනිස්සුන්ට කරගෙන ධර්මස්තනයේ මිනිසුන් අන්තම් ගන්නට බෑ අර මේ දේශන දැන් අප කතා කරන්නේ දේශනාව දහදේ පන්සලේ එහිදී මේ දේශනාව ප්‍රකාශ කරන සත්‍ය සාධනවලට මාතෘකාවක් දේශනාව අවසන් වෙන මේ බුදුරජාණන් වහන්සේ නේද වැඩින්නේ කියන කවුරුද කරගන්න බැහැ. ඉතින් පොතේදී වන්නේ බුදුරජාණන් වහන්සේ වැඩි වන්නේ කියලා අනුරද ස්වාමීන් වහන්සේලා ඇතුළු වික්ෂුන් වහන්සේලා කියනවා. ඒක බලන්න හිටපු ඒ කපකාරය වශයෙන් හිටපු පුද්ගලයා බුදුරජාණන් වහන්සේ ඒ ගෝසිංහ වනයේට ඇතුල් වෙන්න හදනකොට වැළැක්කුවා. යන්න එපා මහණෝ වනයේ ඇතුළට ඒකේ හොඳ විවේක සුවයෙන් වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඒ විවේකයට බාධා කරන ටික ඔබ යන්නට එපා යන්නට එපා කියන බුදුරජාණන් වහන්සේ වැරැක්කුවා. ඒ පුද්ගලයාට තේරෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ විවේකයේ සුවයෙන් සතියෙන් ගත නොකරන බව. දැක බැලු බැලමට. අර ඇතුලේ වැඩ හිටපු අනිත් ස්වාමීන් වහන්සේලා වෙන අය ඉතාම සතියෙන් වැඩ කරනවා. විවේකයෙන් ඉන්න එකට බාධා කරන්නේ දෙපා කියන එකයි ඒ පුද්ගලයා ප්‍රකාශ කරන ආසෝස්තවල විශේෂයෙන්ම සඳහන් වෙලා තියෙන බොරු කතා නෙවෙයි. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ වෙනත් මේ ස්වරූපයෙන් දකින විට කෙනෙකුට හඳුනා ගන්නට බැහැ. බුදුරජාණන් වහන්සේ අඳුරා ගන්නට නම් යෝ ධම්මං පස්සති යමේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ධර්මයේ හදවත තුළින් සම්මාන ප්‍රත්‍යක්ෂ කොට අත්දකින්නට ඕන. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ අවබෝධ වහන්සේ කියන මේ මොනවද කියන එක අවබෝධ වන්නේ. මේ අප කියන ධර්ම දේශනා අත්දකින්නේ මෙහි සිටින හතර පහ දෙනෙක් පමණක් බව නැවතත් ප්‍රකාශ කරනවා. අපට කියන්නට තියෙන එකම දෙයයි යෝ ධම්මං පස්සදී යෝ මං පස්සදී කියන එක. කවරෙක් කවර තීරණයක් ගත්තත් ඉතින් අපිට සමුදන්නේ. හොඳයි දැන් අප මේ දක්වා රහමනස්කාර භාවනාවේ යෙදී. පඨවි ආදී ධාතු කොටස් සිත් ආපෝ ධාතු කොටස් තුනක් භාවනාවට නැඹුව අද ඉතිරි කොටස් ප්‍රකාශ කිරීමටයි අදහස් කරන්නේ. මේ සත්‍යය අප ප්‍රකාශ කළේ කොහොමද? උඹෝ උඹෝ කියන මේ සතිය උඹෝ කියන එක ප්‍රකාශ කරන නිසා අද ඊළඟට තියෙන නම් ලෝක සම්ම කියන එක මේ කුජරේ අපේ ශරීරයේ ප්‍රාණ භාවය රඳාට පවත්වා ගැනීමට මේ අපගේ අංගපසංගම් ක්‍රියා නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට ඉන්ද්‍රියන් වසන් පරිදි ක්‍රියාත්මක වීමට ඉතාමත්ම අවශ්‍ය වෙන උපකාර වෙන ආකාරධාර කොටසක් තමයි මේ ඉලේ කියන්නේ. මේ වේදාවලිය නැත්නම් අපිට මේ අංගපසංග ක්‍රියාත්මක කරන්න බැහැ. අපි අපි උදාහරණය කතා කරනවා අතට බලන දෙය ගැනීම නතර වුණා නම් මෙහෙම අපි කොහේ ක්‍රිෂ්ණ කියලා කට ක්‍රියාත්මක කරන්න අපිට ක්‍රියාත්මක කරන්න බෑ. පාදයේ වෙන අනිත් අංග පසුබිම ඒ වගේ. අපි ඇහැතුලින් මත රූප බලනවා ඇහි චක්කු විඥාන සිත ඇති වෙනවා අපිට ඕනෙම දේ ඇති කර ගන්නට පුළුවන් කියලා අපි වැඩ අවබෝධයක සිටියක්. ඇහැට බලන දේ හරියට නිසි පරිදි බලන්නේ නැත්නම් අපට රූප දකින පිස්ස ඇති කරගන්නට බෑ. කනට ශබ්ද ඇසෙනවා අපි අසන අපි හිතනවා අපි අසනවා මන අසනවා කියලා. එසේ සිතුවත් ඒ ඉන්ද්‍රිය කරා බලන මේ හරියන්ීමට සංස්කරණය වන්නේ නැත්නම් අපට අසන්නට බෑ. ශරීරයේ තියෙන ශේෂ කොටස් වලට ශේෂ ඉන්ද්‍රිය ධර්ම වලට මේ தත්යේ ලෙසින්ම බලපාන මේ ඉන්ද්‍රිය ධර්මයන් මේ ශරීරයේ තියෙන කොටස් විශේෂ පරිදි ක්‍රියාත්මක කරවන්නේ මේ රුධිරය නමින්. අපි මේ රුධිරය ආපෝ ධාතු කොටසක් ආපෝ ධාතු කොටසක් කියලා සිහිපත් කිරීමට වඩා අවශ්‍ය වන්නේ මේ රුධිරය තුළ සිදුවන ක්‍රියාවලිය දැකලා සත්‍ය වශයෙන්ම මම කියලා මගේ කියලා ආත්මය කියලා ගන්නට මේ කිසිවක් නැහැ මේක හේතුඵල දෙකක් කියන අවබෝධය ඇති කර ගැනීමයි ඒකයි ඉතාම වැදගත් වන්නේ අපට ඕනෑ විදිහට හසුරවන්නට පුළුවන් කයක් නෙවෙයි මේ මත මේ ධාවනයේ මත සිදුවන දෙයක් අපට ඕනෑ විදිහට ඇති කරගන්න පුළුවන් සිතක් නෙවෙයි. දැන් මොලේට දමන කරන මේ ධාවනය తాවකාලිකව නතර වුවොත් අපට කිසිවක් සිතන්නට බැරි වෙනවා. මා පැහැදිලිවම ප්‍රායෝගික වශයෙන් අත්දකින දෙයක් තියෙනවා ප්‍රකාශ කළේ. ඒ කියන්නේ අප කල්පනා කරන්නේ මම සිතනවා මගේ ආත්මය සිතනවා මට හිතන්නට පුළුවන් කියලා. ඒ මෙහිතුවට ඒ වේදහවනේ නිතිපරිදි සිදු නොවනවා නම් එහෙම අපේ පිට අපට ඕන විදිහට හසුරවන්නටවත් බෑ. මේ විදිහට අපිට හරියට මේ වේදහවනේ තුලින් සිදුවන ක්‍රියාවලිය අවබෝධ කරගත්තොත් අපිට පැහැදිලිවම පුළුවන් වෙනවා මේ ආත්මීය සංකල්පය දිලෙවීමට ආත්මයක් ඇත කියන වැරදි අවබෝධය අතහැර දැමීමට නිසා මේ කොටස වඩා තව තවත් හොඳින් ප්‍රගුණ කරන්නට ඕන. අපි උපදිනකොටම මගේ ශරීරයේ ලේපන් භාගයක් පමණ ඉවෙන. සාමාන්‍ය මිනිස්සෙකගේ ඇඟේ උසමහත අනුව ලේපන් 7ක් 9ක් 10ක් පමණ ප්‍රමාණයක් තිබෙනවා. කාන්තාවගේ සාමාන්‍ය තත්ත්වයේදී ලේපන් 6ක් 7ක් පමණ තිබෙනවා. මේ ආයත මතක ඇති අත්මිජ්ජා කියන කොටස කියනකොට ඇතමෙදුළු කොටස විස්තර කරන විට ඒ ඇතමෙදුළු තුල දේ නිපද වෙන බව ප්‍රකාශ කළා. මේ වේලට කියනවා සතු අනුසහසුදු අනු තත්තානුසහසේතාන කියලා කොටස් දෙකක්. ඒ කොටස් දෙක red cells සහ white cells නැත්නම් red corpuscles and white corpuscles කියන වචන ඒවට පාවිච්චි කරන. අන්න ඒ කොටස් ඔක්කොම මේ ඇට බෙදුම තුළ නිකටවන්නට පුළුවන්. විශේෂයෙන්ම වැඩිම පුද්ගලයෙකුගේ හිස් කබලේ තිබෙන ඇට මුදල තුලත් ඉල ඇට තුළ තිබෙන ඇට මුදල තුලත් කොඳු ඇට පෙළ දිගේ තියෙන ඇටමිදුළු තුලත් කලවරවල තිබෙන ඇටමිදුළු තුලත් මේ සතු සහ සුදු ලේවල තිබෙන අණු කොටස් නිස්පාදනය වෙනවා. පුංචි ළමයෙකුගේ නම් මුළු ශරීරයේම තියෙන ඇට කොටස් වලින් මේ ලේ මෙතට වීම සිදුවනවා සිදුවනවා. මේ සතු සහ සුදු අණු වලට අමතර මේ අණු ඒ අණු දෙකම ඇටමිදුළු තුල මෙතබුණාට සුදු සෛල පමණක් white cells කියන කොටස පමණක් අඥාය සහ අඥාසය තුළ නිස්පාදනය වෙනවා. මේමලේ තුළින් සිදුවන ක්‍රියාවලිය අපිට හරියට අවබෝධ කරගෙන කරගන්නට පුළුවන් නම් ඇත්තෙන්ම ඒක ඉතාමත්ම උපකාරණාක මේ භාවනාවට විශේෂයෙන්ම මේ ආත්ම සංකල්පය ගෙනෙලීමට. මේ දේවලින් තමයි අපි ගන්න ලබන ආහාර ශරීරයට පුරා ගන්නේ. අපි ගන්න ලබන ආහාර වල රසෝජාත් කොටස් බඩවැල් තුලින් අක්මාව කරා ගමන් කරන්නේ සුද්ධියේ තුලින්. අපි ගන්න ලබන ආහාර වල ඉවත් විය යුතු ශරීරයේ තිබුණොත් අනතුරුදායක විය හැකි කොටස් ශරීරයෙන් පිට කිරීම සඳහා වකුගත කරා ගෙන යන්නේ මේ ලේ සංසරණය තුලින්. අපේ ශරීරයේ ප්‍රයත්න සඳහා ඔක්සිජන් වායුව නිරන්තරයෙන් අවශ්‍ය වෙනවා. අපි ආස්වාද කරන විට ගන්න ලබන ඔක්සිජන් වායුව මුළු ශරීරය පුරාම පතුරවා හරින්නේ මේ මේ සංසරණය තුළින් මේ භාවනය තුළින්. සෛල තුළදී දෙවි යන මේ මේ ඔක්සිජන් වායුව කාබන් ඩයොක්සයිඩ් වායුවක් බවට පත් වෙනවා ඒක පිටවන්නේ මේ දේ සංසරණයේ සිදුවන නිසා වෙනහැලි තුලින් ඒ වගේම මේ ශරීරයේ මෙරක්කාකාර ග්‍රන්ථියෙන් තුලින් බලන්නා වූ විවිධාකාර හෝමෝන් ශරීරගත වෙන ඒ ශරීරය පුරා දිව යන්නේ ලේ දහවනේ මනි. මේ ආකාර ප්‍රෝටීන් වර්ග විටමින් වර්ග ශරීරයේ ඒ කොටස් කරා ගමන් කරන්නේ ඒ මේ සංසරණයේ සිදුවන නිසා. අප ගන්න ලබන රෝග වලට ගන්න ලබන බෙහෙත් ඒ නියම ස්ථානය කරා ගමන් කරන්නේ මේ රුධිරය භාවනයේ තුලින්. මේ තමතර අපගේ ශරීරයේ විස බීජ ඇතුළු අපගේ ශරීරවල විස බීජ ඇතුළු වුණත් ඒවා නැසීම සඳහා අවශ්‍ය වන ඇන්ටිබොඩීස් වලින් හඳුන්වන කොටස් ශරීරයේ පුරා ධාරණය වන්නේ මේ සුබිද සංස්කරණය නිසි පරිදි සිදුවන විට පමණයි. මේ විදිහට මේ අපගේ ශරීරයේ පැවැත්ම සඳහා මේ සුබිදය ඉතාමත්ම අවශ්‍ය වන ධර්මයක්. අපේ ශරීරය හසුරවන්නට පුළුවන් වී තිබෙන්නේ ක්‍රියාත්මක කිරීමට පුළුවන් වී තිබෙන්නේ ඉන්ද්‍රියන් විසිපරිදි ක්‍රියාත්මක වන්නේ මේ පිළිදේ මේ නන්දමින් සංසරණය වන නිසා. නැත්නම් අපට කිසිවක් කරන්නට බෑ. මේ විදිහ සංසරණය తాවකාලික වශයෙන් අඩාරුව අපට අපගේ අංගපසන ක්‍රියාත්මක කරන්නට බෑ. මේ අය අපතේ නමාගෙන වාඩි බොහෝ වෙලා සිටින විට ඒ විදිහ සංසරණය අඩු වීම නිසා ඇඟ හිරි වැටෙනත් වෙන Tamanta කොච්චර යන්නට ඕනේ කියලා සිතුණත් කොච්චර චිත්ත ක්‍රියාවය ධාතුව කියන ඒවා ඇතිදුණත් අඩිය උස්සලා ඇවිදින්නට බෑ ඒ දේ ධාවනේ නිසිපරිදි සිදුවන තේ මෙයින් මම යාට තේරුම් ගන්නට පුළුවන් වන්නට ඕනේ මේ ශරීරය මට ඕනෑ විදිහට පවත්වන්නට පුළුවන් ධර්මයක් නෙවෙයි මේ සිත මට ඕනෑ විදිහට ඇතිවන සිතක් නෙවෙයි මොලේට මේ ධාවනයේ නතර වූ ගමන් සිටිවිලි සිටන්නට බැරි වෙනවා සමහර විට ඔය කොමා වැනි බරපතල රෝග තත්ත්වවලට පත් වෙලා මාස ගණන් ඔහේ වැටෙනාට වැටිලා ඉන්නට සිදුවන්නටත් පුළුවන්. මෙන්න මේ මේ අරමුණයි අප දැන් අද භාවනාව කරන්නට යන්නේ. මේ මේ අරමුණු කරමින් භාවනාව කිරීම තුළින් අති විශාල සමාධියක් ඇති කරගන්නටත් පුළුවන් වෙනවා. විශේෂයෙන්ම අප කියන ධර්මයන් අත්දකින්න කීප දෙනා වෙන්නේ ඒ කොටසත් අප ක්‍රියාත්මක කරන ඒ තුළින් නිර්වාණ ධාතුවක් මතුවී එනවා. හොඳයි දැන් කවුරුත් භාවනා කිරීම සඳහා සූදානම් වන්න. අත්ථේ මසං කායේ භූතං ආපෝ ධාතෝ මනස්මින් මෙම කායේ කායේ අත්ති ඇත ලෝහිතං ආපෝ ධාතු ලේනං කියව ආපෝ ධාතු කොටස සමහර අය මේ අත්ති කියන එක අත්ති කියලා වෛද්‍යයට මේ උච්චාරණය කරනවා අයන අල්ටයන් මාප්පන්න කියන්න අත්ති කියන්නේ ඇත කියන එක අයන අල්ටයන් මාප්පන්න කියන්න අත්ති කියන්නේ ඇත කියන එක කාලය ගැන හසල දැනුමක් අප කාටවත් නැහැ. ඒක නිසා ඒවට දොස් පවරන්නට වැඩක් නැහැ. අත්ථේන සම්මින් කායේ මොහිතං ආපෝ ධාතෝ මින ශරීරේ ලේනං ඕපෝ ධාතු කුස සම්මත මොන ශරීරේ පුරා විඳින ලේ ධාතුව කෙරෙහි දැන් අවධානය යොමු කරන්නේ ශරීරයේ නියලහම කෙස් ලොම් එනතන හරන අන්සයන් තනකම මේ දේ තිබෙනවා. සෙද්දක් වතුරෙන් තිබුණු පසු මුළු හෙද්ද පුරා මේ තෙත ගතිය වතුර ගතිය තියෙන ආසේ මුළු ශරීරයේ පුරාම ලේ වලින් තෙත්ති පවතිනවා. මුළු ශරීරයේ පුරාම ලේ දහවණේ වෙනවා. මේ දෙසට අවධානය යොමු කරන්න. රුධිර නාල තුලින් ලේ ධාවනය සිදු වෙනවා. එසේ සිදු වුවත් ලේ ඒ බව දන්නේ නැහැ තමා රුධිර නාල තුලින් ගමන් කරන බව. රුධිර නාල දන්නේ නැහැ තමා තුල ලේ ගමන් කරන බව. බටයක් දිගේ වතුර ගමන් කරනවා වගේ බටේ දන්නේ ඇතුලෙන් වතුර ගමන් කරනවා කියලා වතුර දන්නේ බටේ ඇතුලේ වතුර ගමන් කරනවායි කියලා. වලට අපි ලේලේ කියලා ප්‍රකාශ කළාට ලේ දන්නේ නැහැ එසේ අපි ප්‍රකාශ කරන බව. අපේ සිතේ ඒ හැඟීම පවතිනවා. ඒ දෙස දැන් බලන්න මෙන්න ලේ. ඒකේ පාදයේ තිබෙන අන්තර්ධාතු කොටස අප විසින් ඒකට සංඥාවක් අලවා දෙනවා. මේ ලේ ලේ කියලා අපි ඒක හඳුනා ගන්න. ඒක සිතේ තියෙන සංඥාවක්. මෙන්න මේ ආපෝ ධාතු මාත්‍රයක් සත්‍ය වශයෙන් මේ කියා දෙයක් නැහැ. බලාගෙන යන ආපෝ ධාතු මාත්‍රයක්. මේ ලේවන තිබෙනවා ප්‍රශ්නා කියලා කොටසක් ඒ විශේෂයට 90ක්ම වතුර තිබෙනවා. අපි ආපෝ ධාතු කියලා දැන් හඳුනා ගන්නවා. නමුත් මේ ඒ බව දන්නෙත් නෑ. මේ මට ආපෝ ධාතුව කියලා මේ අය මෙහෙම ප්‍රකාශ කරනවා කියලා. මේ හිතින් නවා ගන්නා දේවල් කියන අවබෝධය හිතින් ගොඩනගා ගන්නා සංඥා කියන අවබෝධය ඇති කිරීමටයි මෙලෙස කටයුතු කරන්නේ. හිත මත ලෝකේ රඳා පවතිනවා ලෝකේ අයන් කරන සිතින් සිත නිසල වෙනවා සිතේ තියෙන අන්තිම සංස්කාර මාත්‍යත් ඉවත් කරලා නිවන අරමුණු කරන අය සඳහා මේක කරන්නේ. අපෝදාතෝ කිය අපිට ප්‍රකාශ කරන නමුත් ඒක දන්නේ නැහැදී. ලියවලට අපෝදාතේ කියලා ප්‍රකාශ කරන බව. දැන් හොඳට බලන්න ශරීරයේ පුරාලේ දහවණේ වෙනවා. ඒකට ලේ කියන බව දන්නේ නැහැ ආපෝ ධාතුව කියන බව දන්නේ නැහැ සත්‍යයේ සිටේ තියෙන දෙයක් මේ දේවල කාවිය ඔහි ගමන් කරනවා ඒක දැන් දකින්න ශරීරයේ ඇතුළ තිබෙන මේ දකින්නට බැරි නම් අඟිල්ලක් කැපුණා අපසයක් කැපුණා මේ විදිහේ දේ ගලනවා ඒක දැන්වත් හිතලා දැන් මෙනේ කරන්න මෙන්න දේ ගලනවා මේ කියන්නේ නැහැ අපෝ දහතු කියන්නේ නැහැ ඒක පාඩියේ උපතින් වතුර බලන්න ආසේ ගලන අපේ සිතේ මුලින් සංඥා ඇති ඇති නැති නැති යනවා අටකොත් ධාතුවට අමතර තවත් ධාතු කොටස් තියෙනවා. මේ ධාතු කොටස් සමානවට ඇති බව ලේ දන්නේ නැහැ. ලේ වල පඨවි ධාතුව තියෙනවා. ඒ දෙකට බඳපාත පසුව සිදුවන්නේ ඒ පඨවි ධාතුව අධික වීම. ඒ තේජෝ ධාතුව තියෙනවා. එදා මම ප්‍රකාශ කළා මතක ඇති මේ ඇයිද? වායු ධාතුව තියෙනවා. මේ වේනම තියාපෝ ධාතුව තුළ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඉතුරු ධාතු කොටස් ඇති බව ආපෝ 61000 කොටස් ඇති බව ඒ මේ නැමැති ආපෝ ධාතුව දන්නේ ඒ දෙස දැන අවධානය යොමු කරන්න. මේ මෙන්න ඒකේ තියෙන පටවි ධාතුව මෙන්න. ඒ තේජෝ දතියක් තියෙනවා රස්නා චේතන ස්වરૂපයක්. මේ පින්දුම ස්වરૂපයක් කියනවා ආයෝ දතියක්. මේ බින්දු අන්‍ය ධර්ම එකිනෙකට උපකාර වෙමින් පවතිනවා. නමුත් ඒ කිසිවක් දන්නේ කිසිම ධාතු කොටසක් දන්නේ නැහැ. තම අනිත් ධාතු කොටස් වලට උපකාර වෙමින් පවතින බව. හේතුව රක්ෂාලන ලක්ෂ 50 තිබෙන බව විද්‍යාඥයෝ සාධන තිබෙනවා. ඒ ලක්ෂ 50 ඇතුළේ කෘතිය ධන මිලිමීටරයක් තුළ තිබෙන රතුසෛල ලක්ෂ 20ක් සෑම තත්පරයකම ඇති වෙනවා සෑම තත්පරයකම නැති වෙනවා කියලා විද්‍යාඥයෝ සාධන තිබෙනවා. එකක් කල්පනා කරන මේකේ තමයි වේගයෙන් අනිත් පිට යනවාද කියලා. එක තත්පරයකට 20 ලක්ෂයක් රතුසෛල එක ටියුබික් මිලිමීටරයක් තුලදී ඇති වෙනවා නැති වෙනවා නැවත ඇති වෙනවා නැවත ඇති වෙනවා ඇති ඇති නැති නැති මෙලෙසින් මේලේ අනිත්‍යය යනවා එන්නේ වල ගමන් කරන ශේෂ කොටසත් එලෙසින්ම නැති වෙනවා සෑම දවසම එක විදිහට පවතින්නේ නැහැ එබැවින් මේ අනිත්‍ය ධර්මයක් මේ අනිත්‍ය අනිත්‍ය අනිත්‍ය ධර්මයක් කියලා අපි වටහාගත්තත් අපගේ සිතින් ලේවණින් නෙවෙයි ලේ අපට උපකාර වන අය සිටියල සිටිවිල්ල සිටීමට දැන් මේ අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍ය දැන හැටි දකින්න ඒ අනිත්‍ය කියන සිත දැන් දකින්න මේ තුළින් විශාල දුකක් ලැබෙන්නේ. මේ විසවීම තුළින් මේකාකාර රෝග පීඩා වලට අප බඳින් වෙනවා. මේ අඩුවීම තුළින් මේක රෝග ඇති වෙනවා. සමහර විට යුකේමියා වැනි කවදාවත් සුවපන නොහැකි මරණය ඒකාන්තයෙන්ම ළඟ ලබා දෙන රෝග පීඩා මේ දේ තුළින් සිදුවෙනවා. මෙන්න මේ එම නිසා සැපක් වන්නට පුළුවන් දෙයක් නෙවෙයි ඒකාන්ත වශයෙන්ම දුකක්. ඒක දැන් අවබෝධයෙන් හැටියට බලන්න. මේ දේ දුකක්. අපේ යන්නේ මේ බෝතල් බාගක් තියෙන ඉවතට ගියොත් කොයිතරම් සිතට දුකක් ඇති වෙයිද කියලා හිතලා බලන්න. අවධානය යොමු කරන්නට වන ලේ අනාත්මය කියන කොටසට. මේ අර කලින් කිය වාසේ ආපෝ ධාතු අභිතු ධාතු මාත්‍රයක් පමණ මේ ධාතු මාත්‍ර සත්‍යකාත්මයක් වන්නට බැහැ මේ දේ නිකද ගන්නේ අපේ බාහිර වශයෙන් ගන්න ලබන ආහාරය තුළින් බාහිර ආහාර පඨවි ආපෝ තේජෝ වායු ධාතු ඒ තුලින් නිපදෙන්නේ පඨවි ආපෝ තේජෝ වායු ධාතු කියලා ගන්නට ඒ කිසිවක් නෑ. මෙන්න මේ නිසා අපේ ශරීරයේ ක්‍රියාත්මක වන ශරීරයේ ජීවේ පවතින ඒකත් අනාන්න වශයෙන් දැන් දකින්නට ඕන. අපි අතපය එහාට හකුලනවා මෙහාට හකුලනවා අතපය ක්‍රියාත්මක කරන නොඑක් වැඩ කරනවා. මේ සෑම දෙයක්ම කරන්නට පුළුවන් වී තිබෙන්නේ අර මා කලින් කීසේ ඒ ඒ අඳපසන් කරා ලේ ධාවනයේ සිදුවන නිසා පමණයි එහෙමනම් මේ වේදනාවනේ මත සිදුවන හේතුඵල දෙකක් මේ අපගේ කායික ක්‍රියාවලියන්. ඇහැට හලවන සිත මම කියලා ගන්නවා නම් ඇහැට බලන දේ භාවනේ නතර වුණොත් ඒ මම කියලා ගන්නා ඒ සිත අපට ඇති කරගන්නට බැරි වෙනවා. එහෙමනම් ඒකත් හේතුඵල දෙකක්. මේ පහළවන සිත මම මගේ සිත මට ඕන විදිහට පවත්වන්නට පුළුවන් ධර්මයක් කියලා අප ගන්නවා. නමුත් ඒ කන පුර ඒ ඉන්ද්‍රියට ගලන දේ හරියට සංසරණේ වන්නේ නැත්නම් සෝත විඥානය අපිට ඇති කරගන්නට බෑ. ඒ සෝත විඥානයේ හේතු නිසා ඇතිවන ඵලයක් පමණයි හේතුඵලයක්. එනිසා ඒකත් ආත්මවන්නට බෑ. මේ පහළ වන සිත දහන විඥානයක් එලෙසයි. දිවේ පහළ වන සිත ජීවා විඥානයක් එලෙසින්මයි ඒ පහළ වෙන සිත කාය විඥාන ඒකත් ඒ වගේමයි. මේ කාය විඥාන අපට ඕනෑ විදිහට ඇති කරගන්නට පුළුවන් ධර්ම නෙවෙයි. මේ ධාවනේ සම්පූර්ණයෙන් නතර වුණා නම් මේ කායේ යම් කිසි කොටසකට ඒක අප්‍රිය භාවයට පත් වෙනවා. නැත්නම් අප්‍රාණික භාවයට පත් වෙනවා. ආත්ම වන්නට බෑ. මේ ලේඛනාත්මයි ලේඛනින් ක්‍රියාත්මක වන මේ ශරීර කෝඩවත්තනාත්මයි. මේසා ඇතිවන විඥාන නාම ධර්මත් ඒකාන්තයෙන්ම අනාත්මයි. ඊළඟට මේ මුළු ශරීර කූඩුවම තමයි රූපස්කන්ධය. ඒක දෙක දැන් අවධානය යොමු කරන්න. මෙන්න මගේ රූපස්කන්ධය. මේ සහිත තමාගේ මුළු ශරීරයේම රූපස්කන්ධයයි. සිතින් තමාගේ රූපස්කන්ධය දැස බලන්න. ඒක දකින මේ සිත නාමස්කන්ධයේ දකින සිත දෙක සිතින්ම බලන්න ඊළඟට. මේ දක්වා මේ අරමුණු කරමින් අපි භවනාක නිරතුණා ඒ ඒ තුලදී ඒ කාලය තුලදී ඇති වුණා නම් යම් සංඥාවක් ලේඛියා හඳුනා ගැනීමක් පාපෝ දහස් වශයෙන් හඳුනා ගැනීමක් ආදී වශයෙන් යම් කිසි සංඥාවක් දැනිත වුණා නම් ඒ සංඥා දැන් ගිහි ගොස් දැන් නෑ මේ ආරමුණු කරමින් භාවනා කරන විට සිතේ යම් කිසි මඳහත් වේදනාවක් ජනිත වූවන් මේ මඳහත් වේදනාවලු නැත්නම් කායික දුක් වේදනාවක් ජනිත වුණා නම් ඒ කායික දුක් වේදනාවලු දැන් නැහැ නිරුද්ධ වී ගොස් නැති බව දකින්න මේ අනිත්‍යයි දුකයි අනාත්මයි ආදී වශයෙන් සම්මස්සනය කිරීමේදී යම් කිසි සිතිවිලි පරම්පරාවක් ජනිත වූවා නම් ඒ සිතිවිලි ඇති වූ ගමන් නැති වී ගියා දැන් ශේෂ වී නැහැ කරමින් අපි භාවනා කරන විට යම් කිසි විඥානවල සිත තුළ පැවතුනා නම් ඇති වුණා නම් ඒ විඥාන වචන අසුනා සෝත විඥාන ඇති වුණා නැති වුණා ඒ වගේම අනිත් විඥාන ඇති වුණා නැති වුණා මේ භාවනා කිරීමට පටන් ගත් මොහොතේ සිට මේ දක්වා යම් කිසි වේදනාවක් යම් කිසි සංඥාවක් යම් කිසි සිතිවිල්ලක් චිත්ත සංස්කාරයක් විඥානයක් පහළ වුණා නම් ඒ සියල්ලම දැන නැහැ නිරුද්ධ වී ගොස් නාමස්කන්ධයේ ශේෂම වී නිම වී ගොස් ඒ කලින් පැවතුණු නාමස්කන්ධයේ මමයි මගේ ආත්මය කියලා හිතුවා නම් දැන් මේවා නිරුද්ධ වී ගොස් ඇති නිසා ඒ කලින් සිටි මම බවට මගේ ආත්ම භාවයේ මොකද සිදුවේ යුත්තේ ඒ ආත්ම භාවය සහිත ඊළඟ මෙන්න මේ රූපස්කන්ධය මෙන්න නාමස්කන්ධය කියලා. වරක් රූපස්කන්ධයේ දෙසක් ඊළඟට නාමස්කන්ධයේ දෙසක් වර්තමාන සමයේ ක්‍රියාත්මක වන නාමස්කන්ධයේ දෙසක් බලන්න බලන බලන සිට එතනම එතනම නිරුද්ධ වෙවි නිරුද්ධ වෙවි යනවා. මෙන්න රූපස්කන්ධය එන්න නාමස්කන්ධයේ මේ රූපස්කන්ධයේ දැක්ක සිට සහ අනුපුත් නාම ධර්ම නැවත රූපස්කන්ධය බලනවා නැවත නාමස්කන්ධය දැස බලනවා කලින් මේ ඇති වුණු නාමස්කන්ධය දෙවෙනිවට බලන විට නැති වී යනවා තුන්වනවට බලන විට දෙවනවර ඇති වූ නාමස්කන්ධය නැති වුණා හතරවන විට හතරවන වර බලන විට තුන්වන වාරයේදී ඇති වූ නාමස්කන්ධය නැති ගොස් මෙලෙසින් බල බලා සිටින්නට වේලාවක් රූපයේ සිටින්න වෙන් කරන්න දෙකස් අයින් කරන්න. අප කියන ධර්මයේ අත්දැකීමට පුළුවන් හතර පහ දෙනා වෙනුවෙන් මේ කොටස කියන්නේ අන් අය නාම රූප වෙන් කර කර ඇති වෙන ශූන්‍යතාවය අත්දකින්නට උත්සාහ ගන්න ඉතිරි කාලය තුළදී. මේ නාම රූප වෙන් කළා නම් වෙන් කළාට පස්සේ යම් කිසි සමාධියක් ඇති වුණා නම් ඒ සමාධිය දැන් හදවත ළඟට ගන්න හදවත තුළට ගන්න. කාන්තාපස්සේ වම් කකුල දෙසත් පිටින් පස්සේ දකුණු කකුල දෙසත් අවධානය යොමු කරමින් ඒ ක්‍රමයෙන් අඟලෙන් අඟල වමි නැත්නම් අඟල් භාගයෙන් භාගය වගේ ක්‍රමයෙන් හදවතේ සිට පාදාන්තය දක්වා මේ කොටසේ ලේ නැහැ ලේ නැහැ ලේ නැහැ ලේ නැහැ ඒ විදිහට සිට සිතා යන්න පතුල දක්වා එකපාරට නෙවෙයි ටිකින් ටික ප්‍රමාණිකව කාන්තා පක්ෂයේ වම් කකුලේ ලෙස තීන පක්ෂයේ දකුණු කකුල ලෙස. මේ ලේ නැහැ, ලේ නැහැ, ලේ නැහැ. ඒ විදිහට දිගටම යනවා. පාදයට දැනෙන අදහස පතුරවන්න පාදයේ ඇතුලේ මොකක් හිත යන්න මෙහි මෙහි නෑ මෙහි නෑ කියන්නේ. සමාධියකටපත් වීමයි මම යන්නේ. ඒක නිසා හඳින් කරන්න. දැන් කාන්තාපස්සේ වම්මත දෙසත් එදින පක්ෂේ දකුණට දෙසත් අවධානය යොමු කරමින් ඒ මුල සිට අග දක්වාම ලේ නැහැයි. එතනින් සිත දුවන්න ශරීරයේ අත ඇතුලින් සිත ඒ මානසිකාරයේ යොමු කරන්න. අනෙක් පැත දකුණ හොවන් මේ නැහැ මේ නැහැ මේ නැහැ පස්සේ කෙළවරේම සිට කිසිම හිසක දක්වා පහත දිගේ ඉහළට යන්න ලේ නැහැ කියමි. සුසුම්නාව දිසේ දිගේ කුණ්ඩලනියේ සිට වෙත යවන්න දෙන්නේ මුද සියලුම නහර කපාගත් කොට ඇත්තේ මොළේ කොටසේ මුළු විසේම ලේ නැහැ, ලේ නැහැ, ලේ නැහැ. දක්වා ගමන් කරන නහඬු තුල ලේ නැති බව හිතන්න පෙනහැලිය තුල සිට හදවත දක්වා ලේ නැහැ. දැන් හදවතේ ලේ නැහැ, ලේ නැහැ. ඒ ඇසුරු කරගෙන භවාංග සිත පවතිනවා හදවතේ වේ නැත්නම් භවාංග සිත කෝ භවාංග සිත නැත්නම් ශරීරයක් කෝ කියලා බලන්න ගන්න සම්මරකට සිතපත් වුණා වගේ මේ ලෝකේම නැතිනේ ගොස් අති ගැඹුරු සමාධියකට සිතපත් වෙනවා මහා ගණාන්තකාර ලෝකයක් අප කියන වචනය ඇහෙන අසිත නිසල වැඩක් ගන්න බැරි රටවටිනවා ශරීරය තමයි තේරෙන්නේ ලෝකයක් නෑ සිත තුළ සිත වෙහි පවතින අත්දැකීම් ලැබෙනවා අප කියන වචන ඇසෙනවා කියන தත්ත්වය අයින් කරනවා කියලා සිතින් පැත්තකට ගායනා කරන්න. ඒක වඩා ගැඹුරු සමාධියකට පිටපත් වෙනවා. තත්ත්වයක් වැඩන්නේ ඒකත් සිතින්ම අයින් කරන ගැඹුරු යාන්ත්‍රණ ඉතා සියුම් සිතින් සිතින් අයින් කරන තවත් ගැඹුරු සමාධියක් ඒක සිතින් අයින් කරන්නේ බය වෙන නිසා මැරෙන්නේ නෑ අයින් කරන්න. දැන් ඒ කියන නිත්‍ය ධර්මයක් නෙවෙයි වෙනස් වෙනවා තව මොහොතකින් අනිත්‍යයි එහෙමනම් මේක ආත්ම වන්නට පුළුවන්ද කියලා බලන්න අනාත්මයි අනිත්‍යයි අනාත්මයි අනිත්‍යයි අනාත්මයි අනිත්‍යයි අනාත්මයි මම සංස්කාරයක් දැසිත ප්‍රොසෙස් කරන්නේ ඒ සංස්කාර ගතන සිත්තං සංස්කාර විරහිත භාවයේ සිටපත් වෙනවා ඕලාර තෝලාරික සංස්කාර පිට තුලින් අපතපා අපතපා හරිනේ ඉතාම සියුම් තත්ත්වයට සිතපත් කරලා ඒ සියුම් තත්ත්වයේ තියෙන සංස්කාර ධර්මයන් සිටින් අයින් කළා සංස්කාර විරහිත වූ නිවන සිතට අරමුණ වෙනවා නාම රූප දෙකම ඉන්නේ රූපස්කන්ධය තමයි සිට දෙන්නේ ඒ නැහැ නාමස්කන්ධයක් නැහැ නාම රූප දෙකම නිරුද්ධ වෙලා සංස්කාර විරහිත වෙලා නිහිලා සැනසීලා ශාන්ත භාවයට සීතල භාවයට පත් වෙලා සීති භූතෝස්මි නිබ්බතෝ සීතලයි නිහිලා මේ තත්ත්වය හතර පස් දෙනෙක් දකිනවා අන්න අය අර නාම රූප වෙන්කලාට පසු ඇතිවන ශූන්‍යතාවය අර කලින් කී වාසයෙන් අනිත්‍ය අනාත්ම වශයෙන් බල බලා ඉදිරියට යනවා මෙන්න මේ සහිත මුලවන්ට මෙන්න මේ දක්නාසිත මේ නාමය සහ රූපය වෙන්වෙන් වශයෙන් දෙක දෙක දෙකසට වෙන් කර ඇති වෙන ශූන්‍යතාවය අනිත්‍ය ඝනාත්මයි කිය කියා මෙනෙහි කරමින් ඉදිරියට යන්න. ඇති වෙන ඇති වෙන ධර්මානිත්‍ය ඝනාත්මයි කිය කියන්නේ කරන්නේ. ඊට පසුව හෝ ක්‍රියාත්මක කරන්න අප මෙහිදී මෙයට කියා දුන්නේ ශරීරයේ රූප කොටස් අරමුණු කරමින් කරනු ලබන ඇති කරගත හැකි විපස්සනා සමාධියක්. පොත්පත්වල නැති සමාධියක් අප මේක ඇති කර ගැනීමට ප්‍රථමයෙන් එක් අයකට කියා දුන්නා හරියට සාර්ථක කර ගන්නට පුළුවන් කියලා බලීමට ඒ අය සාර්ථක කරගන්න ලබන්නත් නිසා ප්‍රකාශ කළේ. මේ කොටස නැවත නැවත නැවත නැවත මෙනෙහි කර කර භාවනාවේ නිරතවන්න. ඉතිරි කොටස් මේ දීර්ඝ වශයෙන් කීමට ඇති නිසා ඉතිරි කොටස ඊළඟ දවසට අපි කල්පබමු. අද මේ අය මුල් දවස පුරාම මේ දක්වා කියා දුන්න ඒ හේසාලෝම ආදී කොටස් වල පටන් අද කියපු ලෝහිතන් වේද කොටස දක්වාම කියා දුන් ආකාරයෙන් දහතු මනස්කාර භාවනාවේ නිරතවන්න. එක එක කොටස් පටවි ධාතු පටවි ධාතු වශයෙන් ආපෝ ධාතු ආපෝ ධාතු වශයෙන් දක්මින් භාවනාවේ නිරත වන්න. එසේ හොඳට පුරුදු වූාට පසුව ආදී සතියේ කී පරිදි සමාන්ත වැටෙන පඨවි ධාතු කොටස් වල ආපෝ ධාතු කොටස් ඇති බව හොඳට අවබෝධ වෙනවා නම් ආපෝ ධාතු කොටස පඨවි ධාතු කොටසින් වෙන් කරමින් වෙන් කරමින් ඊළඟට භාවනා කරන්න. උදාහරණයක් කියවනම් එදා අපි කියේ සම කියලා සමේ පඨවි ධාතුව තියෙනවා ඒක බලනවා ඒකේ ආපෝ ධාතුව තියෙනවා ආපෝ ධාතුව දෙස බලනවා පඨවි ධාතුව ධාතු මනස්කාරයේ යොමු කරනවා ආපෝ ධාතුවත් පසුව කී ආකාරයෙන් ධාතු මනස්කාර භාවනාවට යොමු කරනවා අතෝ නම් සම්මස් මස්සල තියෙන පතවේ ගතිය ඒ තියෙන ආපෝ ගතිය අර පතවේ ධාතු කොටස් විස්තර කරන විට ධාතු මනසිකාර භාවනාවේ නිරතු ආකාරයෙන් මස්සල ඇති පටවි ධාතුව දේශ බලල ධාතු මනස්කාර භාවනාවේ යෙදෙනවා. දැන් මේ ආපෝ ධාතු මනස්කාර භාවනාව කියා දුන් ආකාරයෙන් ඒ මස්සල ඇති ආපෝ ධාතු කොටස් දේශ බලල ධාතු මනස්කාර භාවනාවේ යෙදෙනවා. මේ විදිහට සමාත වැටෙනවා නම් මේ පටවි ධාතු කොටස් වල ආපෝ ධාතු කොටස් ඇති බව ඒ කොටස් දෙකම අරගෙන වෙනින් වශයෙන් දෙක වෙන් කරමින් භාවනාවේ නිතරම ඊළඟට ආපෝ ධාතු කොටස් වලට බැස්සාට පසුව ආපෝ ධාතු කොටස් වල තියෙන අපටේ ධාතු කොටස්. දැන් උදාහරණ ගන්න කතා කරපු නේද? ඒ මේ කැටි කැසිනොත් තියෙන්නේ තියෙන පටවේ ගතිය, පස්සම ස්වરૂපය. ඒ අපි දකිනවා මෙන්න පටවේ ධාතුව. දේවල් තියෙන ආපෝ ගතිය, මෙන්න ආපෝ ගතිය. ඉතින් මේකෙත් පටවේ ආපෝ දෙක වෙන් කර කර වෙන් කර කර බලනවා. මේ විදිහට මේ දහස කොටස් මේ දක්වා පියා දුන්නා වූ මේ කොටස් එකිනෙකක් අරගෙන මේ අය අද දවස පුරාම නැවත නැවත භාවනාවේ යෙදතරම විශේෂයෙන්ම පසුවදී සමාධිය යම් කිසි කෙනෙකුගේ සිතට ඇති කර ගන්නට හැකියුණා නම් ඒ සමාධිය තව තවත් දියුණු කර ගන්නට උත්සාහ කරන්න. ඒ සමාධිය මුළු විශ්වය පුරා පතුරවන්නට පුළුවන් නම් ඒක බොහොම හොඳයි ඒක මා කියා දුන්නේ නැහැ. ඉති කරගත් සමාධිය හැකිතරම් ඈතට ඈතට ඈතට ඈතට පතුරවන්න පටන් ගන්නවා. ඉහළට ඉහළට ඉහළට පතුරවන්න පටන් ගන්නවා. අබ්බවකාශයේ යදට ආකාශයේ අගක් මුලක් නොපෙනෙනසේ ඈතට ඈතට යන ඒ සමාධිය මහා පුදුම ගැඹුරු සමාධියක් බවට එවිටපත් වෙනවා ඇති. මේ භාවනා කිරීම තුළින් මේ තින්වත් සමාධිය දිනු වෙනවා ප්‍රඥාව දිනු වෙනවා. සති සමාධි ප්‍රඥා දිනු වෙනවා. ඒ සතියෙන් තොරව සමාධියෙන් තොරව ප්‍රඥාවෙන් තොරව නිවනක් නෑ. මේ කොටස් ක්‍රියාත්මක කරන විට මේ අය කරන්නේ කායානුපස්සනා සතර සතිපට්ඨාන භාවනාවේ එක කොටසක්. ධාතු මනසිකාර භාවනාව. එම නිසා මේ අය මේට විශේෂ අවධානය යොමු කරමින් නැවත නැවත භාවනාවේ නිරතවන්න. ඒ තුළින් මේ ධාතු කොටස් ධාතු කොටස් වශයෙන් අවබෝධ කරගන්න. නාම කොටස් නාම වශයෙන් දකින්න මේ ධාතු කොටස් වල ආඥාවක් නැති බව නාම කොටස් වල ආඥාවක් නැති බව අවබෝධ කරගන්න. ඒ සියල්ලම ඇති වෙමින් පැවතීමින් නැති වෙන ධර්ම, අනිත්‍ය ධර්ම, දුක්ඛ ධර්ම. මෙන්න මේ නාම රූප දෙකේ අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව අවබෝධ වෙන විට මේ නාම රූපයන්ගේ ප්‍රත්‍යක්ෂමයි ඒකාන්ත දුක්ඛ සත්‍යය. දුක්ඛ කියලා වෙන කිසිවක් නැහැ මේ නාම රූපයන්ගේ ප්‍රත්‍යක්ෂම හැර මේ දයන් කිසි ඇලීමක් අපේක්ෂාවක් සුක්තියක් ස්කන්ධයක් තියෙනවා නම් ඒක තමයි නැවත නැවත මේ නාම රූප ඇති කරන හේතුව සම්දේශත්වය. මේක යථා පරිදි අවබෝධ කරගෙන මේ නාම රූප දෙක සිටින් අත්හරින්න පුළුවන් නම් මේ අත්හැරීම තමයි මාර්ග සත්‍යය. ඒ අත්හැරීම මාර්ග සත්‍ය වන අතර නාම රූප දෙක දුක්ඛ සත්‍ය වන අතර ඒක තියෙන බැඳීම ඡන්දේ සමුදය සත්‍ය වන අතර ඒ සත්‍ය තුන පැහැදිලිව අවබෝධ වුණාට පසුව මේ නාම රූප දෙක හරියට අනිත්‍ය දුක් සමාන වශයෙන් විමසන විට මේවා සියල්ලම නිර්වශේෂ වශයෙන් ශේෂ නොවේ නිරුද්ධ වී යනවා ඇති නාම රූප නිරුද්ධ වී යාම තුළින් ඇතිවන ශූන්‍යතාවය අනිත්‍ය නාම වශයෙන් මෙනෙහි කරන විට නිරෝධ සත්‍ය අවබෝධ වී මේ පින්වත් අයට නිර්වාණ ධාතුව සාක්ෂාත් කිරීමේ වාසනාව උදා වෙනවා ඇති එසේම වේවා සෑම දිනක්ම නිවන් සුවන අත්පත් වේවා දැන් සෞද්ධානාවේ නිතරම